This the second part of the talk. You listened before. The long talk was split for the convenience of listening. උපාදාය රූපය එක බාහිර එකක් දිව නිසයි රස කියන එක හැදිලා තියෙනවා. එතකොට දිව නැති වෙනකොට රස නැති වෙනවා කියලා බලන්න පුළුවන් නම් දිව නැති වෙනත් රස තියෙනවා කියන එක මත ගන්න එපා. දිව නැති වෙනත් රස තියෙනවා කියලා තර්ක කරන් රසයක නිමිත්තක් දිව නිසා. ඒ නිසා එහෙම නැත්නම් අපිට තර්ක කරන්න දෙන්නේ නැහැ. ඒක සලායතන නිරෝධ කල්හි වෙන මොකුත් නැද්ද කියලා කවිත් මහසතාවගෙන් සුසුමහරතන ගන්න. ඒත්නේ ප්‍රපංච නැති දැනට ප්‍රපංච කරන්න දෙපා කියනවා. කෙලෙස් නැති දැන කෙලෙස් උපදවන්න දෙපා කියනවා. ඒ වගේ මේ ස්පර්ශ ආයතන 6 නිසායි බාහිර ආයතන ටික දැනෙන්නේ. ඒ නිසායි ওই බාහිර ආයතන ටික ඇති වෙන්නත් හේතුව අවිද්‍යා කර්ම තණ්හා කියලා කියන්නේ. මෙතන ටිකක් ගැඹුරුයි. මම මේ ටික මේ කෙටියෙන් මතක් කළේ මෙන්න මේ වගේ දර්ශනයක් තියෙනවා පෙනෙන දේ දකින්න පෙර තිබ්බන මේ දැක්කන් පස්සේ තියෙනනේ අවස්ථාවක තමන්ගේ ඇහෙන් මෙහෙම රූප දටහන කුපන්දලයි පෙනෙන්නේ කියන තැනකට අපි එන්න ඕනේ. එතකොට බාහිර තියෙන දෙයක් පේනව නෙමෙයි පෙනෙන දෙයි ඇහැයි හිතයි ඔක්කොමයි ති බඹයක් වුණ ශරීරයට නේද අර රතු පාටට පෙනෙන බාහිර රතු පාටට පෙනෙන රූපයි කණ්ණාඩියයි මේ ඔක්කොම ටික ආයේ කණ්ණාඩිය පැත්තටනේ නේද ඒ වගේ මේ ඔක්කොම ටික ආයේ සම්බන්ධයක් මොන ශරීරයට වෙනවා එතකොට ලෝකේ කියන එකත් ආයේ බඹයක් මොන ශරීරයට ලෝක ඇති වෙන්න හේතු අවිද්‍යා කර්ම තණ්හා ආහාර කියන මෙන්න මේ හේතු ටික නිසා. මෙන්න මේ හේතු ටික නැති වෙනකොට ලෝකෙ නිරුද්ධ වෙනවා. එතකොට වර්තමානයේ ආහාරයෙන් නිරුද්ධ වෙනව නිරුද්ධ වෙනවා. ඒ ආහාර නිරුද්ධ වෙනව නිරුද්ධ වෙනවා කියලා දැකීම අවිද්‍යා කර්ම තණ්හා කියන හේතු ටික නැති වීම මතුවට තියෙන එකක් නැති වෙනවා. කියලා වර්තමාන සහ අනාගත කියන දෙකේම හේතු නැති කරනවා. එතකොට මෙන්න මේ දර්ශනයට එන්න පුළුවන් නම් ඔන්නෝක තමයි ලෝක කෙලවරකට ගියා කියලා කියන්නේ. නමුත් දැන් ඔය ලෝක කෙලවර තමයි ඔය. එතකොට ලෝක කියන්නේ මොකද්ද? ලෝකෙ නැද්ද මොකද්ද? ලෝකේ නැද්ද තමයි ලෝකේ තමයි අපිට හම්බෙන මානසික මට්ටම. අපිට හැර රූපයක් පේනකොට දකින්න ඉස්සෙල්ලා මේ දේවල් තිබුණා තියෙන දේවල් අපිට පේන්නේ අපිට පෙනෙන දේවල් තියෙනවා කියලා අපිට දැනෙන්නේ. ශබ්ද අහන්න ඉස්සෙල්ලා තියෙන ශබ්ද තිබුණ ශබ්දේ ඇහුනේ අහන ශබ්දේ තියෙනවා තිබුණ එකකුයි ඇහුනේ කියන මානසිකමක් තමයි අපිට තියෙන්නේ. මේ වගේ ස්පර්ශ ආයතන හයටම තිබුණ දේවල් හම්බ වුණේ තියෙන දේවල් ඉඳන් අසුරු කරන්නේ හම්බ වෙච්ච දේවල් තියනවා කියලා ලක්ෂණයයි තියෙන්නේ. ඔය මට්ටමේ ඉඳලා ඇහැට පෙනෙනකොට පෙනෙනදී අපිට වර්ණ සතහ මාත්‍රය තමන් නිසාම නැත්නම් ඇහැ නිසාම මේ රූපය හට ගන්නවා කියන ටික නෑ. අපිට තියෙන්නේ අම්මලා තාත්තලා දුවලා පුතාලා ඉන්නවා රන් රිදී මුතු නැණික් තියෙනවා ඒ වගේම බාහිර රූපයක් තියෙනවා තියෙන රූපේ උපද්දපු ඉපදුණු ඇහෙන් දකිනවා අපිට තියෙන මට්ටම. ඔබ තමයි ලෝකේ කියලා කියන්නේ මේ මානසික මට්ටමට. මේ සිද්ධාන්තයක් නෙමෙයි. මෙහෙම සිද්ධිය වෙන තැනක මෙබඳු මානසික මට්ටමක් අපිට තියෙන. ඒ මානසික මට්ටමටයි ලෝකෙ කියන්නේ. මේ ලෝකෙ ඇදිලා තියෙන්නේ. කෙනා කෙනාටයි. එතකොට ස්පර්ශ ආයතන හයටම තියෙන ওই මට්ටම. එතකොට ඔකට කියනවා මොකද්ද? ලෝකය කියලා. එතකොට යම් දවසකදී මේ ලෝකේ ඉන්න කෙනා ලෝකේ කෙලවරකට නොගොස් දුක් කෙලවර කරන්න බෑ. දකින්න පෙර තිබ්බා තියෙන දේ දකින්නවා දැකපුගේ තියෙනවා කියන මට්ටම පෙනෙන දේ තුල අම්මා තාත්තා දුව පුතා රාම්පදී මුතුමනි තියෙනවා රූප තියෙනවා තියෙන රූප හදාගත්ත ඇහෙන් උපදුන ඇහෙන් උපදවාගත්ත ඇහෙන් අපි ගාව තියෙන ඇහෙන් බලනවා. ඇහැ ඇති වුණත් නැති වුණත් අපිට රූප තියෙනවා. කියනවට තමයි ලෝකේ. ඔන්න ඔය මට්ටමේ දැන් අද අපි ලෝකේ කියනකොට වෙනමුකුත් මොකද්ද ලෝකේ කිව්වහම ඒක ටික නමුතින් මම ඒකට අර්ථකථන දෙන්න දෙන්න ඕනේ අපි කෙනා කියලා අපේ මට්ටම දෙහි කරගමුකෝ. මෙන්න දැන් මේ අපි ඉන්න මානසික මට්ටමට තමයි ලෝකේ කියන්නේ. කෙටියෙන් ගත්තාම. අපිට ඇහැට රූපයක් පේනකොට රූපයක් ගැන තියෙන මිනි ටික ඔක්කොම සිහිපත් කරගන්න මේක තමයි ලෝකය. කාට ශබ්දයක් ඇහෙනකොට අපිට තියෙන මිනි ටිකක් තියෙනවානේ. වාකාරයක ශබ්ද කෝච්චයක ශබ්ද ප්ලේන් එකක ශබ්ද එතකොට බල්ලෙක් කෑ ගන්න ශබ්ද ගිරේ කෑ ගන්න ශබ්ද මනුස්සයෙක් කෑ ගන්න ශබ්ද ළමයෙක් කෑ ගන්න ශබ්ද කියලා ශබ්ද එක්ක අතර තියෙන මිනි තියෙනවා මිනිත් එක්ක තියෙන ශබ්ද තියෙනවානේ. ඔය තමයි ලෝක ශබ්ද. ලෝකේ එතකොට අද අපිට හම්බ වෙන මේ මානසික මට්ටම තමයි ලෝක කියන්නේ යම් දවසකදී ලෝකෙ කෙලවරකට නොගොස්. කොහොම මේ වගේ තැනක ඉඳලා තමයි රෝහිතස දෙවියා ලෝකෙ කෙලවරක් හොයන්න කියලා. මොකද දැන් බාහිර තියෙන ලෝකයක් කියලා තියෙනවනේ. තියෙන ලෝකෙ දැන් කෙලවරකට ගියා හොයන්න කියලා. නමුත් එහෙම ලෝකෙ කෙලවර යන්න යන්න ආයතනයට ලැබෙනවනේ. ඕගොල්ලන්ගේ ඡායාවේ පිටු නැන්නේ නැහැ කිද ඕගොල්ලන්ට? දැන් ඕගොල්ලෝ ඉස්සරහට යනකොට එන්න ඡායාව අඩි අපි කියන දැන් හවසට ඡායාව මයින්ඩ් යනවා අපි. දැන් ඔන්න ටිකක් දුර යනකම් ගියා ඉවර නෑ ඡායාව. තේරෙන්නේ දැන් හවස් වෙලාවට තමයි ඉස්සරහින් ඡායාව පතිත වෙනවනේ. දැන් ඕක වෙනගෙන වෙනගෙන ගියෝ. කොහොමද කොච්චර දුර කෙලවර ඡායාව නැල්ල කෙලවර කරන්න පුළුවන් වේද උගලන්ට? ඇයි බැරි? නමුත් ඡායාවේ කෙලවරකට නොබොත් දුක් කෙලවර කරන්න බෑ කිව්වා වගේ වැඩක් නෑ. ඒ කියන්නේ අපි මෙහෙම ඡායාව දිග මයින්ඩ් කියලා යන්න යන්නේ ඡායාව දිගට යනවා ඒ යන්න යන්න අපි මන මන යනවා නැරෙනකම් ඕක කරන්න වෙනවා මේක ඡායාව දිග මනගන්න බැරුවම නැරෙන්න වෙනවා මේක වෙන එකක් වෙන්නේ ඊට පස්සේ බම්බයක් වුණ ශරීරයේම ඡායාව තියෙන නිසා මේ ශරීරයේ නිසාම මේ ඡායාව හටගෙන තියෙනවා. එතකොට මේ ශරීරය නැති වෙනකොට නැති වෙනවා කිව්වහම එපමණකින් ඡායාව නැනගත වෙනවා. බහැරින් ඡායාවක් මයින්ට වැදෙන්න බෑ. ඒ වගේ ඡායාව වගේ ඕගොල්ලෝ ඉස්සරහට යන්න යන්න ඇහැ රූපමවමව පෙන්නනවා නම් පෙන්වන්න පෙන්වන්න ඉස්සරහට යනවා යන්න යන්න රූප හැදි හැදි පේනවා. ඔක කෙලවර හොයන්න පුළුවන් වෙන්නේ. තේරෙනවා කියන්නේ. දැන් ඉස්සර මේ ටිකේදී ඔන්න දැන් රූප පේනවා. දැන් ඇහෙන්නේ මෙහෙම රූප ටිකක් පෙන්වන්නේ. හරි දැන් පේන ටිකේ කියලා වලට ගියාම ඇහෙන් තව ටිකක් ඇහෙන් පුරුම පෙන්නලා ඇති. දැන් මේ ඇහෙන්නේ හොට ඉඳන් හින්ද. කොහොම කොහොම කොහොම කොහොම ගියාම ඔක කෙලවරක් කවදාවත්ම හොයන්න බෑ. ඡායාව නැනගෙන අපිට ගිහිල්ලා කෙලවරක් කරන්න පුළුවන් නේද? ඒක තමයි කියන්නේ. ඒ වගේ. එතකොට බඹයක් පමණ ශරීරෙම ලෝකේ කෙලවරයි කියලා කිව්වා වගේ ඇහැ නිසා මෙහෙම දෙයක් පෙනෙන්නේ කියලා බැලුවොත් මේ පෙනෙන නිම්ම විතරයි නිම්ම. ඒකෙන් එහාට යනවද අපි දැනගන්න. යන්නේ. නේද? එතකොට එතකොට ලෝකේ කෙලවරට ගිහිල්ලා එක අරමුණෙම ලෝකේ කෙලවරට යන්න පුළුවන්. එක අවස්ථාවෙම ඡායාව බලගන්න පුළුවන් අපිට. ඒ වගේ එතකොට මෙන්න මේ අද අපිට පේන මට්ටමේ ඉඳලා මේ ස්පර්ශ ආයතන හයේ ඇත්ත දකින්න ලෝකේ කෙලවරකට යන්න අපිට පුළුවන් නම් එදාට මේ දුක කොහොම ඉවරයි. එතකොට දැන් ලෝකෙ තුල ඉන්න අපි ලෝකෙ තුල තියෙන සංයෝජනයකින් බැඳලා ඉන්න අපි කොහොමද ලෝකෙ කෙලවරකට යන්නේ එතකොට ඉස්සර ලෝකය දැනගන්න ඕනේ ලෝකෙ කෙලවර දැනගන්න ඕනේ ලෝකෙ ඉඳලා ලෝකෙ කෙලවරකට යන්නේ කොහොමද කියලා දැනගන්න ඕනේ ලෝකෙ කෙලවර මොකද්ද අපි දැනගත්තා කෙටියෙන් ගත්තාම යතහ භූත ස්වභාවයෙන් පවතින ස්පර්ශ ආයතන 6. ඒ ස්පර්ශ ආයතන 6න් උපදින බාහිර ආයතන 6. ස්පර්ශ ආයතන 6න් ඇහැකන දිවනාසය ශරීරය මනස කියන ස්පර්ශ ආයතන 6 යතහ භූත පවතින ඒ ආයතන 6න් උපදින බාහිර ආයතන 6 කියන මෙන්න මේ දුරස් ආයතනගේ ඇත්ත ඇති ඇති දන්න දකින මට්ටමට ආධ්‍යාත්මික ආයතන ටික දකින්ද කන කනබුන ආහාරයෙන් හැදෙන මහ භූතය දැකලා ඒ මහ භූතය අවිද්‍යා කර්ම තණ්හා ආහාරයෙන් හැදෙන විඥානයේ බැඳලා ඉන්න හැටි. අවිද්‍යා කර්ම තණ්හා ආහාරයෙන් යුක්ත විඥානය කියන සිත දැකලා ඒ සිත මේ කයේ බැඳලා ඉන්න හැටි. මේ දෙන්නගේ සංයෝජනය සංයෝගයෙන් මේ දෙන්න නිසා මේ ප්‍රබන්ධ ටික ඇතුළේ හැටිදලා ගත්තාම ඔන්න ආධ්‍යාත්මික ආයතන ටික දානවා. එම්බඳු ආයතනයන්ගෙන්ම පෙන්නපු බාහිර ආයතන ටික දකිනකොට එයා දන්නවා බාහිර ආයතනගේ යථාභූත ස්වභාවය. ඔන්න ඔක ලෝකේ කෙලවර ඊට පස්සේ ලෝකේ කියලා කිව්වේ සත්‍ය පුද්ගල ආත්ම භාවයෙන් පෙනෙන දේ තුල සත්‍ය පුද්ගල ආත්ම භාවයෙන් දැනෙන්නේ අපිට. කාණ්ඩදී මුතුමනිකාදී වස්තු ඇති බව තමයි පෙනෙන දේ තුල දැනෙන්නේ. පෙනෙන දේ තියෙනවා කියලායි දැනෙන්නේ. තියෙන දේ පෙනෙනවා කියලායි දැනෙන්නේ. උපපති වශයෙන් ගෙනාවු ඇහෙන් තියෙන රූප දකින්නවා කියලායි තේරෙන්නේ අපිට. ඔය මට්ටමට තමයි නිට්ටයයි සැපයි ආත්මයි කියන සංයෝජන ටික තමයි ලෝකෙ තුල තියෙන්නේ. ලෝකෙ කියන එක නිට්ටය දෙයක් ඒතෝ රාගදී මුතුමෙනි වස්තු තියෙනවා සැප සැප තියෙනවා ඒ වගේම මම අම්මා තාත්තා දුව පුතා පුද්ගලයා ඉන්නවා ආත්මය. නිට්ටයයි සපයි ආත්මයි කියන ධර්මතා ටික තමයි අපිට හම්බෙන ලෝකෙ තුල තියෙන්නේ. තේරෙනවද? ඔන්න දැන් මේක මේ අපිට හම්බෙන මානසික මට්ටම ලෝකේ අර තමයි ලෝකෙ කෙලවර. දැන් ලෝකයේ කෙලවරකට නොගොස් දුක් කෙලවර කරන්න බෑ කියලා කියන්නේ මේ අපි ඉන්න මානසික මට්ටම තියාගෙන මේ මට්ටමේ ඉඳගෙන කවදාවත්ම ජරා මරණ දුක නිදෙන්න පුළුවන් කමක් නැහැ. එහෙනම් දැන් අපිට වෙනවා ලෝකෙ කෙලවරකට යන්න. නේද? එතකොට ඒ ලෝකෙ කෙලවරකට යන්න තියෙන ගමන මඟ තමයි සීල සමාධි ප්‍රඥා. සීල සමාධි ප්‍රඥා. මෙන්න මේ දැන් ඕගලන්ට ලෝක කෙලවර කියලා මම පෙන්න කොටක නොතේරෙනවා වෙන්න පුළුවන්. අපහසුයි වෙන්න පුළුවන්. ඒ ගැන එච්චර හිතන්න එපා. මොකද නිබඳු මට්ටමේ මානසික මට්ටමකින් ලෞකික මානසික මට්ටමකින් ඉන්න අපිට ලෝකෙන් එහා පැත්තේ දෙයක් ගැන කිව්වහම ඒක නොපෙනියම පුදුමයක් නෑ. ඕස්ට්‍රේලියාවෙන් ඉන්න ඕගොල්ලන්ට පිටරටක් ගැන තියෙන දෙයක් ගැන කිව්වහම නොපෙනියම පුදුමයිද? පුදුම නෑ. නමුත් ඔයගොල්ලෝ යම් දවසකදී ගියොත් ඔයගලන්ට පේනවා. ඒ නිසා ඒක අපහසුයක් නෑ අපි යන්න ක්‍රමයේ හොයනකොට. ඒ හින්දා දැන් නොතේරෙනවා අපිට තේරෙන්නේ මේ ආමුදුර මොකද්ද එකක් කියනවා කියලා එහෙම හිතන්න එපා. නමුත් දෙතෙන්ට හඳ බුදුවා. ඒකකට බුදුරජාණන් වහන්සේ මේ ප්‍රතිපදාව පනවන්නේ නිසායි. එතකොට ලෝකේ ඉන්න කෙනා නැත්තම් අද විබඳු මානසික මට්ටමකින් යුක්ත කෙනා යතහ භූත ඥානය ඇත්ත ඇති ඇති දකින්න තැන දක්වා යන්න ගමන් මගක් තියෙනවා. ඒකට කියනවා සීල සමාධි ප්‍රඥා කියලා. අපි මේ ප්‍රතිපදාව ගැන ටිකක් කතා කරමු. එතනදී පන්සිල් හරි ඔහොය අටසිල් හරි සිල් සමාදන් වෙලා කාය කය වචන දෙකේ සංවරය අපි හදාගන්නවා. ඒකම ඒ සීලයට තවත් උපකාරක ධර්මතා ටිකක් තියෙනවා. දැන් මොයේ අපි පංචිල් අටසිල් කියලා සමාදන් වෙනකොට සීලේ ප්‍රධාන වශයෙන් ප්‍රභේද හතරක් තියෙනවා. ගොඩාක් ප්‍රභේද තියෙනවා සීලේ. නමුත් ප්‍රධාන කර්ම හතරක් තියෙනවා. ප්‍රාථමික සංවර සීලය, ඉන්ද්‍රිය සංවර සීලය, ආර්ය පාරිශුද්ධ සීලය සත්‍ය සම්නිසිත සීලය කියලා. මේ සීල හතරම පැවිදියට සම්මානසලට වගේම ගිහියට තෝරනවා. මේ කය වචන දෙක සංවර වෙන්න. ප්‍රාතිමොක්ඛ සංවර සීලය කියන එකට තමයි ඔයගොල්ලන්ගේ පන්සිල් පොහොය අටසිල් වැටෙන්නේ. සීල සීලය කියනක ගොඩවල් හතරක් නම් එක ගොඩක් විතරයි තව ඔය සීලය කියනක සම්පූර්ණ වෙන්න ගොඩවල් හතරක් තියෙනවා නම් එක ගොඩක් විතරයි තවයේ පන්සිල්ලෝ අටසිල් කියලා කියන්නේ. ඒ හින්දා සීලය කියන එක හරිය සම්පූර්ණ වුණා නෙමෙයි. එතකොට ඔන්න පන්සිල් හරිය අටසිල් හරිය සමාදන් වෙනවා. සමාදන් වුණාට දැන් හිතල ඉන්ද්‍රිය සංවර කරගන්නත් ඕනේ. ඉන්ද්‍රිය සංවර තියෙන්නේ කියන එක එකතු කරගන්නත් ඕනේ. ඒ කියන්නේ ඉන්ද්‍රිය සංවරය කියලා කියන්නේ ඇහැ සංවර කරගන්න. සංවර කරගන්න කියන්නේ සාහන ඉන්න එක නෙමෙයි. ඒක කියන්නේ රූප නොබලනවා මිසක සංවරයි කියන්නේ. සංවරයි කියලා කියන්නේ බලන්ද පමණ දැනගන්න. ඇහෙන් යම් රූපයක් බලනකොට නෝපං අකුසල ධර්ම නෝපදී නම් උපං අකුසල ධර්ම දුරුවේ නම් එබඳු රූප බලන්න. උපං අකුසල ධර්ම වැඩේ නම් නෝපං අකුසල ධර්ම උපදින්න එබඳු රූප බලන්න එපා. කියන තැනකින් සංවරක වෙනවා. සංවරයි කියන්නේ නොබල නොබලනවා කියන එක නෙමෙයි. බලනවා ඒකේ පමණ දැනට. ඊට පස්සේ සද්දෙත් එහෙමයි, ගන්ධෙත් එහෙමයි මේ විදිහට යම් ධර්මයක් ඇසුරු කරනකොට රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන ධම්ම කියන යම් ධර්මයක් සිහි කරනකොට ඇසුරු කරනකොට නෝපං අකුසල ධර්ම උපදීනම් උපං අකුසල ධර්ම වැඩෙන ඉබ්බන්දු අරමුණු ඇසුරු කරන්නේ හිතාමතාම අයින් කරන්න උත්සාහවත් නෝපම් කුසල ධර්මයේ උපදීන උපම් කුසල ධර්ම වැඩෙන එම්බඳු අරමුණ ඇසුරු කරනවා කියන තැනින් ඉන්ද්‍රිය සංවරය ඇති කර ගන්නට ඕනේ. ඒ වගේම ආජීව පාරිශුද්ධ සීලය කියලා කෙනෙක්ගේ හිත, කය, වචනේ දැඩි කරන, රළු කරන රැකී රක්ෂාවන් කරන්න වෙනවා. ඒ කියන්නේ ඔය මත් වෙන සත්තු හදලා විකුණන ඒවා ආයුධ වෙනදා විස වර්ග වෙනදා මත්ද්‍රව්‍ය වෙනදා වගේ දේවල් නොකොට තමන්ගේ හිත තමන්ට දොස් නොකියන නොකරන හැකියාව තුන සිද්ධ වෙනවා ඊට පස්සේ ප්‍රතිසංසිද්ධිය කියලා කියන්නේ ඊ කෙනාට තමන්ට හම්බ වෙන්න භවභෝගයක් තියෙනවා ඒකේ මත් වෙන්නේ නැතුව මාන්නයටපත් වෙන්නේ නැතුව ඒකේ බැස ගන්න නැතුව තදින් බැලෙන්නේ නැතුව ආදීනව දකින්න මොනතරම් දෙයක් හම්බ වුණත් හම්බ කළා මේ හැම දෙයක්ම අපෙනුත් අපි මේ හැම දෙයකින් වෙන්වෙන්න වෙන දවසක් වෙනවා නේද කියන නුවණ ඇතුව ආදීනව දැනගැනීමෙන් පරිහරණය කරන්න කියනවා ඒ වගේම දැඩි ලෝභයේ වසුරුමල අයින් කළ දීමට හේතු අත්‍යති සිටින් මගේ භෝග අනිත්‍යයට සාධාරණයි කියන මනසකින් පරිහරණය කරන්න කියන. එතකොට මේ වස්තුන්ගේ ආත්පස හිත අල්ලගෙන ඉන්න ගතිය අතහැරෙනවා. මෙන්න මේ විදිහට මොනවද ප්‍රත්‍ය සංනිශ්චිත සීලය. ප්‍රත්‍ය සංනිශ්චිත සීලය. මෙන්න මේ ක්‍රම හතර පංචිලට සීල සමාදන් වෙන එක තමයි ප්‍රාතිමොක්ඛ සීලය. ඊට පස්සේ ඉන්ද්‍රිය සංවර සීලය. ඊට පස්සේ ආජීව පාරිශුද්ධ සීලය ප්‍රතිසම්පන්න සීලය. මෙන්න මේ හතරේ යම් පමණකටද ඔයගලන්ට උත්සාහවත් වෙන්න පුළුවන්. ඒ ප්‍රමාණයට ඔයගලන් කායික චෛතසික සංවරකම ඇති වෙනවා. කය වචන දෙකේ සංවරකම අඩුකම තේරෙන්නේ අර සීලේ එක කොටසින් විතරයි ඉන්නකම නිසා. මේ හතර සීලය කියන එක පිරෙන්න ඔය කොටස් හතරම නියමිත උනේ. එතකොට විතරම සීලේ කියන එක පිළිගන්නවා. ඔන්න ඔය දැන් ඔන්න ඔය සීලය තමයි ආර්ය ශ්‍රැංග මාර්ගයේ තියෙන සීලය. එතකොට ඔන්න ඔය කොමනකින් එයා සිල්වත්. තින්නේ පතිත්තාය නරෝ සපන්නෝ චිත්තම් පයිනෙන් චලහයෙන් කියන නෝනක් කෙනෙක් කියනවා ඒක ඊට පස්සේ අපිට පුළුවන් චිත්ත සමතය ඇති වෙන කමඨහනක් හුරුපුරුදු කරගන්න. සමතය කියලා කියන්නේ કોઈ රණ්ඩුවක් ආරවුලක් ඇති වුණාම ඒව සංසිද්ධ වෙන දේවල් වලට කියන සමත මණ්ඩල කියලා ඒ වගේ. මෙතන සමත කියලා කියන්නේ තැන්පත් කරන, නතර කරන, එකඟ කරන, සංසිඳවන අර්ථය, සංසිඳවන අර්ථය. එතකොට සිතේ සිතේ කතා කරන හරියට අලුබලකට ලියකින් ගැව්වහම විසිරෙන්න වගේ අපේ හිත නොයේ දේවල් හිත හිත හිත හිත හිතේ හිතේ කතා කර කර නිතරම කියනවා. මොනෝයේ විසරුණු කම බලපානවා විශේෂයෙන්ම අනිත් හැම අකුසල ධර්මයක්ම ඒ නිසා ආනාපාන සතිය බුදු ගුණ අසුභය මරණය මෛත්‍රිය ආදී කමඨහන වඩන හැටි ඉගෙන ගන්න කමඨහනක් නිතර භාවිතා කරන්න ඕන. නාසිකාග්ගේ හෝ මුඛ නිමිති තොල් දෙක ළඟ හිත සබාගෙන සිහියෙන් අස්වාස ප්‍රස්වාසයට ආනාපාන සති භාවනාව වඩනවා. සති නිමිති හිත තියාගෙන මෛත්‍රී භාවනාව හෝ සෝපුරුදු වෙනවා. එතකොට ඒක එක තැනක ඉඳගෙන ඉන්නකොට වැඩි වෙලාවක් කරන්ට සුසුසු කමටහනකුත් ජීවල් වල රැකිරක්ෂා වලට යන්නේනකොට වැඩ කටයුතු කරන තැන් වලදී යොදා ගන්නට පුළුවන් පවත් ගන්නට පුළුවන් භාවනා කමතහනකුත් ඉගෙනගෙන තියෙන්න ඕනේ. ඒ විදිහට වැඩ කටයුතු කරගෙන ටික ටික හුරු වෙනවා නම් එක තැනක ඉඳගෙන භාවනා කරන්න හුරු වෙනවා නම් මේ විපෝලේ. ටික ටික ටික ටික උත්සාහවත් වෙනකොට ඔන්න මේ සිතේ මේකවත් සම ටික ටික අඩු වෙනවා. ඒකට කියනවා සමත කමතහන කියලා. ඊට පස්සේ විදර්ශනා කරනවා. විදර්ශනා කරනකොට මේ කාලෙදි විශේෂයෙන්ම මේ සත්පුද්ගල භාවයෙන් යුක්ත සවිඥානික රූප විදර්ශනා කළාම හොඳටම ඇති. ඒ මොකද බාහිර දුවා දරුවෝ ගෙවල් දොරවල් යාන වාහන මිල මුදල් කියලා බාහිර දේවල් වලට අපේ හිත පැතිලා යම්තා කියනනම් ඒ ඔක්කොම බැඳුම් තියන්නේ මේ මම ඉන්නවා කියන තැනට ප්‍රත්‍යක්ෂව මට පහසුව පිණිස මට දුකක් නැතු ඉන්න තමයි මේ මගේ දේවල් ඔක්කොම අල්ලගෙන තියෙන්නේ මම කියන තැන අතහැරනකොට මගේ කියන දේවල් ඉබේමයි අතහැරෙන්නේ. එතකොට ඒ නිසා තමන් කියලා හිතන තමන්ගේ කියලා හිතෙන සත්ව පුද්ගල භාවයෙන් යුක්ත අරමුණු ටික විතරක් මෙහෙ කරනවා. විදර්ශනා කියලා කියන්නේ විශිෂ්ට දර්ශනයක්, විශිෂ්ට දැක්මක්. ලෝකේ අනිත්‍ය සත්‍යයේ කැටිට පුද්ගලයේ කැටියට ආත්මය කැටිට දකින්න මේ රූපේ තමන් නොවනින් අනිත්‍ය දෙයක් දුක් දෙයක් අනාත්ම දෙයක් හැටියට බලනවා. එතකොට විශේෂයෙන්ම මේ සත්පුද්ගල භාවයෙන් යුක්ත රූපයේ නාම රූප ධර්මයක් තියෙන්නේ කියලා බලනවා. එතනදී අර ආනාපාන සති කමඨහන හෝ මයනේ සමත කමඨහනකින් හිත වඩලා සතියේ සිටියාගෙන හිතාමතා මොන ටිකක් නතර කරනවා. නතර කළා තමන්ගේ කය පැත්තට නැඹුරු වෙනවා. කය ගැන හොඳට හිතනවා. අර අපි කලින් කතා කරපු විදිහට මේ ශරීරයේ තියෙනවා කෙස් ලොම් නිය දම්මස් කියලා හිමින් බලන ඉතාමත් වේගෙනුත් නෙමෙයි ඉතාමත් හිමිනුත් නෙමෙයි අර්ථයේ වැටහෙන විදිහට තව වචනයක් ඊට අතරට නොයතන නොයන විදිහට බලන්න ඕනේ. ඒකෙදි මම අර මතක් කරේ දැන් කෙස් ටිකක් කපලා අපි බාහිරට දමු කෙස් කියලා කියන පුද්ගලයා පේන්නේ නැහනේ. ලොම් ටිකක් කෝරලා අහකට දැම්මොත් ලොම් රස් ටිකක් කියලා තියෙන පුද්ගලයා තියෙන්නේ නිය පොතු ටිකක් කපලා දැම්මොත් නිය පොතු කියන පුද්ගලයා තියෙන්නේ ඒ වගේ ඒ වස්තුවට හිත තබන්න මම කියන ගතිය ඇඳෙන්නේ නැති විදිහට මේ ශරීරයේ තියෙනවා කෙස් මගේ ඔළුවේ තියෙනවා කෙස් කියලා නෙමෙයි බලන්නේ අත්ථීමස්මින් කායේ මේ ශරීරයේ තියෙනවා කියලා එහෙමයි අරමුණු කරන්නේ ලොම් නිය දත් මම මෙහෙම බලමු හොඳට බලලා කනගුණ ආහාරය නිසා මේ රූපය ඇදිලා තියෙනවා නේද කියලා හිතනවා ටිකක්. ඒතකොට හොඳට ඕන තමන් බලනවා බාත් කාම් කවුරුන්නට ඕවා ටිකක් සිහි කරලා එහෙනම් ඒවා නිසා මේ රූපය ඇදිලා තියෙන්නේ. ඒක දැන් මේ අතක් කඩාගෙන කොටියක් හරි වලහක් හරි කෑවෝ ඒ සතාගේ බඩේ නෑ මේ අක්කේ මේක ඒ සතට ආහාරය. එතන කෙස්ලොම් නියද ධම්මස් හැදේ මේකේ. එතකොට ඒ වගේම අපි ඔය ඌරික් කියනවා කුකුලෙක් කියනවා ඒවා කෑවහම මේ රූපකේ හම්මස්ලේ නහර හැදෙනවා. එතකොට මේ ආහාර චක්‍රයක් කියන රූප කියන්නේ ඇත්තටම ආහාරයක්. ආහාර එක කොටසක් අල්ලගෙන මේ මම කියලා. කනබුන ආහාරයට මම කියලා හිතුවට ආහාරය මම වෙනවද? වෙන්නේ නැහැ. මේ පැත්තෙන් බැලුවහම පත්පාන් කවුරුම නැහැ. කොටියගේ බඩට කියලා බැලුවහම ඒකට මම කියන එක පත්පාන් කවුරුමට වලින් හැදුණු මේ අපි මම කියලා නැද ඇතුළු කරන රූපේ අතන සාපේක්ෂව එයාගේ කෙස්ලොම් එකත් හැදෙන ආහාරය. මට පත්පාන් කවුරුමට වගේ තමයි එයාට ඒ රූපේ හැදෙන්නේ ආහාරය. එතකොට මේ කනබුන ආහාරයට මම කිව්වා වගේ. එතකොට ඔන්නෝගේ කනබුන ආහාරයෙන් යුක්ත රූපය ඇසුරු කරගෙන නිබඳු රූපේ පිළිසිඳ නොදන්නා කම නිසාම මේ කය පුද්ගලයේ කියලා ගත්ත දෘෂ්ටිය නිසා පෙර. මෙතෙන්ට ආපු විඥානේ තියෙනවා. හරිද? ගොඩක් ඇතක යන්න ඕනේ මේක පෙර මේ ආහාරයේ පිළිසිඳ නොදැක ආහාරයෙන් හැදුණු කය මමයි කියලා දැකපු වැරදි දැකීමමයි මේ කය සවිඥානික වෙන්නේ විඥානය මෙතෙන්ට පැමිණෙන්න හේතුව කියලා ගන්නවා. දැන් ඔන්නේ එබඳු සිත මේ ආහාරයෙන් හැදුණු රූපය අසුරු කරගෙන පවතිනවා. එතකොට රූපය කෙසුම් නියදත් හම්මස්නහර වලින් යුක්තයි කනබන ආහාරයෙන් හැදිලා තියෙන්නේ ඒ කය ඇසුරු කරගෙන පවතිනවා පෙර අවිද්‍යා කර්මෙන් පැමිණි විඥාන. ඒ නිසයි මේ කය සවිඥානික වෙලා තියෙන්නේ. එතකොට හොඳට ඔය ටික බලගෙන රූප ටික අපි දැනගත්තා නම් ඇත්තටම ගොඩාක් කෙලෙස් අඩු වෙනවා. ඒ කියන්නේ මේ ආහාරයෙන් හැදෙන කය මුදු බව තියෙන හිත නිසායි දැනෙන බව තියෙන්නේ මේ හිත නිසායි සහැල්ලු බව තියෙන මේ හිත නිසායි පුරුෂයෙක් කියලා පෙනෙන මේ ගතිය තියෙන හිත නිසායි ඒක කියන මේ මේ ගති ටික හිතේ තියෙන ගති ටික කයෙන් ප්‍රකට වෙලා ඒ හින්දා කය කෙනෙක් වගේ රැවටලා තියෙනවා ඒ නිසා බලනවා මේ කය සවිඥාන කරලා තියෙන්නේ හිත නිසායි කියලා බලනවා ওই ගති ටික තියෙන්නේ මේ රූපේ හිත නිසායි කියලා බලනවා ඒකයි මේ කියන්නේ සවිඥාන කරලා කියලා කියන්නේ මොනවද දැනගන්න හොඳට හිතුවහම ඇත්තට මේ ලොකු කෙලෙසේ දුරු වෙනවා. ඊට පස්සේ මේ කය ඇසුරු කරගෙන පවතින හිත නිසා මේ කයේ ඉන්ද්‍රියම ආපහු වෙනවා කියන්නේ. ඊට පස්සේ බලනවා මේ කය ඇසුරු කරගෙන පවතින හිතටයි රූප පෙනෙන්නේ. මේ කයට රූප පෙනෙනවා නම් මලමියට පෙනෙන්න ඕනේ නේද? නමුත් මේ කය ඇසුරු කරගෙන කර්මානුරූපව පැමිණි විඥානය පවතින ඒ සිතට මේ කය නවාතනක් විතරයි. මේ කයේ පිළිකලා පවතින හිතටයි මේ රූප පෙනෙන්නේ. මේ කයේ පිළිකලා පවනේ පවතින හිතටයි සබ්දය. හිතටයි කඳ සොඳ දැනෙන්නේ. එතකොට දැන් අපේ උගලට ඔක තේරෙන්නේ නැති නමුත් ලොකු අර්ථයක් කියනවා. ඒ කියන්නේ මෙහෙම බලලා ඇයි මම කියලා බලන්නේ කියලා රණ්ඩු වෙන්න බෑ. ඇයි එයා දන්නවා මේ පෙනෙන රූපය කනබුනා ආහාරයෙන් හැදු රූපෙට පේන්නේ. ඒ කය ඇසුරු කරගෙන පවතින හිතටයි දැන් මේ රූප නිමිත්ත අරගෙන තියෙන කියන එක පේනකොට බැලීම් කෘත්‍ය කරන පුද්ගලයා සම්පූර්ණ අතහැරෙනවා. ඒ කියන්නේ මේ රූපෙ පෙන්නලා තියෙන එතන හිතටනේ. හිත කය උප හිත නතර වෙන්න උපකාරයක් වෙලා විතරයි. හිත කයට පෙන්නලා නැහැ. එහෙනම් පෙනෙන දේ කයට ඇදලා බලපු නිසා මේ දෘෂ්ටිය තියෙන්නේ. එතකොට දැන් ඕකට මම අර කියන්නේ මේ ඉඳීමින් ඕගොල්ලෝ මට පේනවා. මේ පොකුවට පේන්නේ පොකුව උපකාර මට ඉඳගෙන ඉඳ ඉඳලා ඉන්නකොට ඔබලම පේනවා. ඒ වගේ මේ පුටුව වගේ කය උපකාර හිතට නවාතයක් ගන්න වෙන්නේ. කය ඇතුළු කරගෙන පවතින හිතට රූප ශබ්ද පේනවා. ඔය ඇත්ත නොපෙනෙන නිසා කය සහිතයි මම. කය සහිත මට රූප පේනවා. කය සහිත මට ශබ්ද ඇහෙනවා කියන තරමින් අපි මේ නැරලා ඉන්නේ. එතකොට මෙතනදී කනබුන ආහාරයත් ආහාරයෙන් හැදුණු රූපය හොඳට වෙනවා බලන්න කය ඇසුරු කරගෙන පවතින නාම ධර්ම ටික මෙබඳු කයේ බැඳිලා ඉන්නවා ඒ කය ඇසුරු කරගෙන පවතින නාම ධර්ම ටිකෙන් කෙරෙන වැඩ බලන රූප දකින්නවා නිරෝධේ හිත නිරුද්ධ කය ඇසුරු කරගෙන පවතින සිත ශබ්ද අහනවා ඒක නිරුද්ධ වෙනවා මේ වගේ දැකීම් ඇහින් සිද්ධාන්තයක් කරන නිපද නිරුද්ධ වෙන චිත්තජයසික ටිකක් තියෙනවා එතකොට මේ සිතේ කයනෝ දෙන්නකින් කරන වැඩ ටික ඕනම් උපකාරීව නොදන්නා කම නිසායි මේ රූපේ මම මගේ කියන දෘෂ්ටියක් ඇතිවලා තියෙනවා. ඒ නිසා මම නෑ මම නෙමෙයි මගේ නෙමෙයි මගේ ආත්මය නෙමෙයි කියලා හිතන්න ඕනේ නෑ. මෙතන තියෙන ඇත්ත ඇති හැටි හිතනද ඉබේම යෝගලන්ට මේක මම නෙමෙයි මගේ නෙමෙයි මගේ ආත්මය නෙමෙයි කියන ටික තේරෙන්නේ මම මගේ මගේ ආත්මය කියපු දෘෂ්ටි අතහැරෙන්නේ එතකොට ඔන්න මේ විදිහට ටිකක් බලනවා ආයි ආනාපාන සතිය වඩනවා ආනාපාන සතිය වඩන මේ විදිහට බලනවා ඊට පස්සේ ඇහැට පෙනීම වශයෙන් හෝ කනට ඇහිම වශයෙන් හෝ නැත්තම් හිතට සිහිවීම වශයෙන් බාහිර සත්‍ය පුද්ගලයෙ ඉන්නවා කියලා හිතනකොට ඒ හිතෙන සත්පුද්ගල භාවයට හිතන ඒ රූපත් අරගෙන එතනද ඒ රූපයේද කනගුණ ආහාරයෙන් නේද ඒ රූපයත් ඇදලා තියෙන්නේ. එතනද කෙස්ලොම් නේද ධම්මස්ාර නේද තියෙන්නේ. ඒකය ඇතුළු කරගෙන කර්මානුරූප කරන්නේ විඥානයේ තියෙන පවතිනවා නේද? ඒ නිසා ඒ කය සවිඥානික වෙලා තියෙනවා නේද? ඒ නිසා ඒ රූපේ යෑමෙන් වෙන්නේ තියෙන චිත්තජයසික ටික නිසා නේද? එතන කය ඇසුරු කරගෙන පවතින හිතට නේද රූප පෙනෙන්නේ. කියලා බලලා ඒ නාම රූප දෙක නොදන්නාකම නොදකින්නකම නිසා තව සත්‍ය පුදුල කියන හැඟීමක් ඇති වෙලා තියෙනවා නේද? එතකොට බාහිර සත්‍ය පුද්ගලෙක් ඉන්නකොට සත්‍ය පුද්ගලෙක් කියලා පේනවා හෝ තේරෙනවා නෙමෙයි. ඒ ඇත්ත නොදන්නා කම නිසා සත්‍ය පුදුලි කියන හැඟීමක් ඇති වෙලා තියෙනවා. කියලා නොවනේ. මේ විදිහට අර සත්තන්නම් වා පර පුද්ගලනම් වා කියලා අනිත් සත්‍ය අනිත් පුදුලි කියන තැනක තියෙන සත්‍ය පුද්ගල භාවයෙන් යුක්ත ආරමුණ. සත්‍ය පුද්ගල භාවයෙන් යුක්ත ආරමුණ නොවනේ මෙහෙ කරනවා. ඔන්න මෙහෙ කළා ආයතන පරසතිය හෝ සමතක කරනවා. අජ්‍යත බහිතාව ওই විදිහට තමන් කියන ශරීරයේ බාහිර රූපවල මේ දෙකේම සත්ත්ව පුද්ගල භාවයෙන් යුක්ත රූප. මොනින් බලන්නේ සමතකමට අනකින් හිත වඩනවා. මේ වෙලාවේදී අනිත් රූප ගැන, ශබ්ද ගැන, ගඳ සුවඳ ගැන නොසලකා හරින්න. ඒ රූප හෝ ශබ්ද හෝ ගඳ සුවඳ එක්ක එන පුද්ගල භාවය විතර කල්ලා ගන්න. සද්දයක් ඇහෙනකොටම මිනිස්සෙක් කෑ ගන්න සද්දේ කියලා සද්දෙත් එක්ක එන මිනිස්සෙක් ඉන්නේ. ඒ මිනිස්සයා විතර හිතෙන් අල්ල ගන්නවා. ඒ වගේ මේ මේ ස්පර්ශ ආයතන හයේ හිතට දැනෙන සිහි වෙන අරමුණු වල සත්පුද්ගල භාවයෙන් යුක්ත අරමුණු ටික විතර නාම රූප වශයෙන් මෙනෙහි කරමි. මේ සම්පත කීප දේශනා තමයි දෙන්නේ. එහෙම නාම රූප වශයෙන් මෙනෙහි කරමින් බලන්න. එතකොට එයාට තේරෙනවා හොඳට මේ රූපේ හේතුත්පත්තියයි. හේතු නැති වෙනවම නැති වෙනවා කියලා රූපය අනිත්‍යයක් තියෙනවා. ඒ වගේම හේතුව සත්‍ය පුද්ගලෙන් නොවේ නම් ඒ නිසා හටගන්න කය නැති ඵලය කොයි සත්‍ය පුද්ගලෙකටද කියලා අනාත්මයක් තියෙනවා. මේ හේතුඵල ධර්ම නොදැන මම මගේ කියලා මේ උරුම කරගෙන ඉන්න තාක් අපි මම වගේ කියලා හිතියට හේතුඵල ධර්ම පවතින එක වෙනස් හේතු ටික නිරුද්ධ වෙන පාඩේ නිරුද්ධ වෙනවා නිකන් දුක් විඳින්න වෙනවා නේද කියන නෝනක් වෙනවා අනිත්‍ය දුකයි අනාත්මයි කියලා නෝන වැඩෙනවා ඔන්න දැන් ලෝකේ කියන නිත්‍යයි සැපයි ආත්මයි කියන විපල්ලාසය කෙලෙසේ දුරු කරන්න තමයි මේ අනිත්‍ය දුකයි අනාත්මයි කියන ලක්ෂණය කියන්නේ සීලයක පිළිතුර සමතකම තනනකින් සිත වඩමින් මේ වගේ අනාත්මයට හෝ අනිත්‍යයට හෝ දුකට හෝ බලනවා. මෙහෙම බලන එක තමයි මෙයාගේ විදර්ශනාව. මේ විදිහට කරනකොට නීවරණ ධර්ම දුරු වෙනවා. නීවරණ ධර්ම දුරු වෙනකොට අනිත්‍යයි කියලා හෝ දුකයි කියලා හෝ අනාත්මයි කියලා හෝ එළඹ සිටි නුවණ සිහිනුවණ ඇති දවසක් වෙනවා. ඒ කියන්නේ මෙහෙම බලනවත් පුද්ගලයෙක් කියන්නේ බලනකොටම කොච්චර අපි පුද්ගලයෙක් කියලා බැලුව කනබුන ආහාර පුද්ගලයෙක් වෙන්නේ නැහැනේ කියන මට්ටමේ නෝන හොඳට ඉස්සෙట్లా ඉන්නවා. කය ඇසුරු කරගෙන පවතින චිත්තචෛතසික ටික හේතු ප්‍රත්‍ය කියන නෝන හොඳට පිළිట్లా තියෙනවා. මේ නාම රූප දෙක මට්ටමට පෙනෙන මට්ටමට එන දවසක් තියෙනවා. එතකොට අනාත්මයි. අනාත්ම පිළිතිකන මේ ජීවිතේ නිකම් විදිනවා කියලා කියනවා කියනවා ගන්න ඔන්න ඔය මට්ටම ගනම ජීවන ධර්මයන්ගේ ඉඳලා. නැත්තම් මේ රූපේ හේතු ප්‍රත්‍ය හේතු නැති වෙනව නැති වෙනවා කියලා ඒ අරහ මේ හැම රූපයක්ම ඵලයක් නේද ඵලයට හේතු ටික බේනවා. මොනවද මුළු ලෝකේ තියෙන ඔක්කොටම යථාර්ථ වශයෙන් තියෙන්නේ මොකද්ද? හේතු හතරයි. අවිද්‍යා කර්ම තණ්හා ආහාර කියන ওই ටික. මේ ඔක්කොම හේතු ප්‍රත්‍යය නේද කියන ඕනේ නෝ. හේතු ටික නැති වෙනකොට ඒව නැති වෙනවමයි. අපි කැමති විදිහකට කැමති වුණාට කියන්නේ අපි කොච්චර පුද්ගල භාවයකින් සත්ව භාවයකින් වටිනා භාවයකින් අල්ලගෙන තියාගන්න ඇතුළත්. ඔය අපි මෙහෙම හිතාගෙන ඉන්න ඔක්කොම හැදෙන්නේ මේ ධර්මතා හතරේ. මේ හේතු ටික නැතිනො නැතින කියලා එක මිතියට අහු වෙනවා මේ ඔක්කොම. හැම දෙයක්ම අනිත්‍යයි කියන මොනේ නැහැ. නිකන් නෙමෙයි අනිත්‍යයි කියන්නේ. හේතු නිසා හටගත්තු දේවල් හේතු නෙමෙයි. හේතු නිසා හටගත්තු දේවල් අපි ඇති බවට අල්ලගෙන හිටියොත් හේතු නැති උඩ නැති වෙන දවසට දුක ඉබේමයි එන්නේ. අනිත්‍ය නිසා දුක අපිට. යද්ද නිච්ඡංකා දුක්ඛං අපිට දුකෙන් වෙන මොකුත් නැන්නේ අනිත්‍ය නිසා මම මේ පෙනෙන මට්ටම අල්ලගෙන ඉන්නේ නමුත් මේ මට පෙනෙන මට්ටම උපද්දවන්න යම් ධර්මතාවයක් හේතු වෙනවා ඒ හේතු වෙනස් වෙනකොට පෙනෙන මට්ටම නැති වෙනවා ඒ හින්දා දුක එතකොට අනිත්‍ය දෙයක් ඒක පෙනෙන මට්ටමට වෙනස් ලක්ෂණ එදාට තමයි පිළෙන මට්ටමතාවමයි නීවරණ නැති. එතකොට නීවරණ ධර්මයන් තමන් කෙරෙහිලා නොදතු නොහොත ප්‍රමෝදය කියන එක උපදිනවා. ප්‍රමෝදය නිසා ප්‍රීතිය, ප්‍රීතිය නිසා පස්සද්ධිය. මේව මොනවද කොහොමද ඒව ගන්නෙ කියලා හිතන්නවත් ඕනේ. ඔයගලන්ට එක තැනකට විතරයි උත්සාහවත් වෙන්න ඕනේ. සීලය ගැන වග බලා ගන්නට වෙනවා හිතලා චිත්ත සමුතිය ඇති වෙන ක්‍රමෝපායක් වග බලා ගන්න වෙනවා හිතලා නොවනින් අනිත්‍ය වශයෙන් හෝ දුක් වශයෙන් මෙනෙහි කරන ක්‍රමයක් ඉගෙන ගන්න වෙනවා හිතලා ඒක කරන්න. ඔය ටික විතරක් හිතලා කරන්න. හැබැයි මේ ටික කරන්නේ මොකද කියලා නෝන කලින් අපි දැනගෙන තියෙනවා මොකද්ද ලෝකයේ කෙලවරට යන්නේ. ලෝකයේ කෙලවර කියන එකත් අපි දැකලා තියෙනවා මොකද්ද දැන් කිසිම ලක්ෂණයක් ගත්තොත් අද අපිට හිතුනේ ඇහැ චක්කු විඥානයේ මේ ශරීරෙත් ඇති රූපේ බාහිරයි කියලා. ඕගලන්ට කවදා හරි දවසක මේ පෙනෙන රූපය ඇති මෙහෙටයි කියන දැන ගෙවන්න ලෝකෙ කියලා. ලෝකෙ කියනක බබයක් මොන ශරීරේ පොතේ ජනව තව වට පිටා උඩා වුණත් පේන රෝණයේ රූපේ කියනක උපාදාය රූපය බාහිර එකක් වන්න සටහනක් මේ අවිද්‍යා කර්ම තමයි හටගත්තේ කියලා. ඒ ටිකේ ඔක්කොම ওই වචන කෙටි කරලා කෙටි කරලා ගත්තහම තේින්නේ මෙහෙමයි කියන එකක් තියෙනවා. ඔක තමයි ලෝකේ කෙලවර. මෙන්න මේ ලෝකේ කෙලවරට නැත්නම් ඇත්ත ඇති ඇති ඇහැ රූප කන ශබ්දයන්ගේ ඇත්ත ඇති ඇති දකින්න තැනටයි කියලා ඇත්ත ඇති ඇති දකින්නයි කියලා දැනගන්න. ඇත්ත ඇති ඇති දකින්න කියන තැන තව වචන තමයි ලෝකේ කෙලවර කියන්නේ. එකම තත්ත්වයක්. එතකොට මෙන්න මේ වගේ දර්ශනයකට දැක්මකට ලෝක කෙලවරකට යන්නයි මේක කරන්නේ. එතකොට සීලයක පිළිතලා සමත කමඨාන නිරත වඩමින් සාහිත්‍ය දුකානාත්ම වඩනවා කියන ටික විතරයි කරන්නේ. ওই ටික විතරක් කරනකොට ජීවන ධර්ම දුරු වෙනවා කියනක වෙනවා. නීවරණ ධර්ම දුර වෙනකොට ප්‍රමෝදය කියන එක හිතේ සතුට ප්‍රමෝදිත භාවය ඇති වෙනවා ඒක බලවත් වෙන එකට කියනවා ප්‍රීතිය කියලා එතකොට මේ හිත කය දෙක හරියට සමනල තත්ත්වයක් ඉතාමත් නිබරදනකට යනවා වෙනවා ওই නිබරදන ගුණා කියලාට ගියාම ඕගලන්ට අහසේ අත තබලා පහනති කෙරුව කරන්න පුළුවන් මට්ටමට යනවා ලැටෙන්නේ. ඒකට දෙවියනේ නැතිට. එතකොට ඒ ගුණාවුරට කියන්නේ මේම ජීවන ඒ ජීවන මට්ටමේදී විතරක් හොදයි. නිවන දෙකල ප්‍රමෝදය තුළ එතරම් පස්සද්ධිය කියන මට්ටමේදී ඒ ඔය ගති ටිකම තව උඩට තවත් වැඩිනවා. පස්සද්ධිය නිසා සැපේ සැපේ නිසා හිත සමාධිය. කියනකොට ඔන්නේ සමාධියේදී ඔබට මේ පිළිෙන පෙනීම මට්ටමෝ වෙනස් වෙනවා. දැන් මේට වඩා මේ කියන අවකාශය හොඳට උගන් ප්‍රකටයි. සමන් සහ අනුන් කියලා පෙනෙන මේ බෙදීම නැහැ පෙනෙන පෙනීම පෙනීමම තමයි. දැන් අද තමයි පෙනෙන දේ තුළ සමන් සහ අනුන් කියලා බෙදන්න පුළුවන් නෝන අපිට බෙදන්න. ඒ නිම නැහැ. තමන් අතහැරෙන මේ පැත්තේ. පෙනෙන දේ විතරයි. මෙහෙම බලුවොත් මෙහෙම බලුවොත් පෙනෙන දේ විතරයි. එදාට වෙන්නේ නැති තේරුම් නොතිබීම හටගෙන ඉතුරු නැතුව නැති වෙනවා. ඇහැ ඇහැ නිසා මෙබඳු වූ පහදලා තේනවා. දැකීමෙන් පස්සේ නිරුද්ධ වෙනවා. වර්ණ සතහන් මාත්‍රය විතරයි. කියන මේ ටික පිළිම අපි අහගත්ත ටික පිළිම දවසට. එදාට මේ විබඳු ඇත්තක් පවතින තැනක මේ ඇත්ත නොදැන ඇති බවට අරගෙන දුක් විඳේ අද කීයකද මේ අනන්ත සංසාරික දුක් විඳපු හැටි Tamanට පේනකොට දුකේ කලකිරෙන. කලකිරීම තමයි වෙනවා. එයාලට මොකටද කියනවා. නිදුනා කියන මොන පායනවා කියන මේ ටික වෙනවා. මේ එකකට තමයි හිතන්නවත් ඕනේ මේවා වෙන්නේ කොහොමද කියලා. ඉස්සෙල්ලා ලෝකයේ කෙලවර කියන්නේ මෙන්න මෙහෙම තැනක් මෙන්න මෙබඳු දර්ශනයකට යන්නයි කියන්නේ කියලා දැනගන්න ඕනේ. ඒ ටික දැනගෙන මේ ටික කරන්න. එතකොට ලෝකය කියන්නේ මොකද්ද? නිත්‍යයි සපයි ආත්මයි කියලා තේන එක ලෝක කෙලවර කියලා කියන්නේ යතහ භූත ඥානය ලෝකේද ලෝක කෙලවරට යන දේ ගමමක මොකද්ද අනිත්‍ය දුකයි අනාත්මයි කියන මේ ත්‍රිලක්ෂණ විමුක්තිය එතකොට මේ ගමමක තියෙන ලෝකෙමයි මොකද වත්තේ පිටට යන පාර තියෙන වත්තේනේ නේ එතකොට ලෝකේ නිට්ටය සැපයි ආත්මයි කියන දේවල් තමයි අනිත්‍ය දුකයි අනාත්මයි කියලා දැකලා ලෝකේ නොයලි නොගැටි සිංහ මානසික මට්ටමක් හදාගන්න වෙන්නේ හැදී. එදාට හේවර ධර්ම දුන්නේ. ලෝකේ කියන එක දෙක එක මට්ටම වෙනවා. මේ මට්ටමේදී කාම ලෝකය. තව ටිකක් පොඩි දෙහකට රූප රූප වල. එතකොට ඔකට උත්තර භාගීය පොරම් භාගී කියලා කියනවා. මේ මට්ටමේ කෙලෙස් ටික අතරින් නැති මේ. ওই විදිහටම මේ දුක්ඛ ධර්ම ටික මේ මාර්ගයේ මේ විදිහට වෙනවා. විරක්ෂණය මේට වඩා සියුම් වෙනවා. යථාභූත ඥාන දර්ශනය ඊට පස්සේ නාම ධර්මයන්ගෙන් ප්‍රකට වෙනවා. එතකොට යම් කිසි කෙනෙකුට සීලයක පිළිපදලා හිත සමතකම ගන්නකින් හිත වඩන්නේ මේ විදිහට විදර්ශනා කරන්න පුළුවන් නම් ටික ටික හරියට නිවන් ධර්ම දුර වෙලා ජීවිතයේ අන්තිම දවසකදී අන්තිම කාලේ හැරි මේ ඇත්ත ඇති ඇති දැනගන්න පුළුවන් දැක ගන්න පුළුවන් මට්ටමක් වෙනවා ඔතෙන්දී අපහසු මේ ආයතනයේ ඇත්ත ඇති හැටියේ මුලින්ම දැනගන්න දැකගන්න මට්ටම විතරයි. එහෙම කරගෙන යනකොට යම් දවසක් තියෙනවා කිසිම වෙහෙසක් නැතුව සැකයක් නැතුව බුදුහාමුදුරු කිව්වින්ද නෙමෙයි. මේ ආයතනයේ ඔය ගති ටික ඕගොල්ලන්ගේම හිතට හොඳට තේරෙන හොඳට දකින්න පුළුවන් මට්ටමක් යනවා. එදා වෙනවා දිච්චි සම්පන්නයි කියන මේ දර්ශනය නිසා. මේ දැකීම නැත්තම්. හැබැයි එළඹ සිටින්නේ ආත්පසේ දර්ශනය තුලම මනස තියෙන්නේ. එදාට ඕගොල්ලන්ට මේ සීල සමාධි ප්‍රඥාව ඕනේ නැහැ. කෙලින්ම ඒ දර්ශනයට මෙහිත තබලා ඒකම පුන පුන සීකරන්න පුළුවන්. ඒ දර්ශනයක් තමයි අවශ්‍ය නැති න්‍යාස්ත්‍රය ක්ෂේත්‍රය. ඕකෙදී ඔයගලන්ට තවත් ක්‍රමයක් මම මේ කියන එක ගැන මොන හරි ප්‍රශ්නයක් තියෙනම් ප්‍රතිසංවිදා මග්ගේ කියනවා සුකනත් කතා කියන කොටස. ඒකේ තියෙන සරියුත් මහරහතන් ආනන්ද හාමුදුරුවෝ දේශනා කරන යම් කිසි කෙනෙක් මේ ලෝකේ මං ඉදිරියේදී අරිහත්ත්වේ ප්‍රකාශ කළොත් එයා මෙන්න මේ ක්‍රම හතරෙන් තුර වෙන ක්‍රමයකට නම් නෙමෙයි කියලා සමත පූර්වංගම විදර්ශනා විදර්ශනා පූර්වංගම සමතේ සමත විදර්ශනා යුගනන්ත ධම්ම උද්දච්ච සමන්නාගත ත්‍රිලක්ෂණය නිසා ඇති වෙන සමතේ කියලා ක්‍රම හතරක් තමයි ඊට පස්සේ විස්තර කරන්න හැටි බලන්න. ඒක හොඳට පෙන්නනවා සමතේ වඩලා සමතය නිසා යා විදර්ශනා පහු කාලේදී ඉතල සමතය විතරක් වඩලා ඊට පස්සේ ත්‍රිලක්ෂණය මෙහෙය කරනවා. මෙහෙය කරනකොට යාට මාර්ගය උපදිනවා. මාර්ගය උපදිනකොට ඒ උපම් මාර්ගය පුන පුනා වැඩිමින් ආශ්‍රයක්ෂය. විදර්ශනා විතරක් කරනවා. විදර්ශනා කරන පහුට විදර්ශනාව නිසා සමතයක් උපදිනවා. ඒ නිසා මාර්ගය පහළ වෙනවා පහු කාලේ. ඒ මාර්ගය පුන පුනා වැඩිමින් ආශ්‍රයක්ෂය වෙනවා. සමථ විදර්ශනා වඩන ඔහුට මාර්ගය පහළ වෙනවා. පහළ වෙන ඒ මාර්ගය පුන පුනා වැඩිමින් ආශ්‍රයශීල. කියලා මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියලා ලෝකයේ ඇත්ත තිහිටි දකින දැක්ම මේ ලෝකෝත්තර සම්මා දිට්ඨිය කියලා පෙන්වන තැන නෙමෙයි. හැබැයි මේන් තොරක් නැහැ. මොකද මෙතෙන් එක ක්‍රමයක් නැහැ. ඒකයි අනිත්‍ය දුක්ඛ අනාත්මට කියන විමුක්ති මුඛ කියලා. නිදීනේ දොරටු. ඔය ත්‍රිලක්ෂණේ නැත්තම් ලෝකේ මේ ඇත්ත නොතිබුණා නම් ලෝකෙ ඉතර වෙන්නේ නැහැ කවුරුත්. ඒ නිසා මේ පින්වතුන් තමයි මේ මතක් කරගෙන ඉපුල් දුර්ලභ බුද්ධ උත්පාද කාලේ මනුස්ස ජීවිතය ලැබෙන වෙලාවේදී අපි හැමදෙනාම කොහොම හරි උත්සාහවත් වීමකින් මේ ධර්ම තේරුම් කරගන්න. එක රහතන් වහන්සේ නමක් දේශනා කරනවා මෙන්න මෙහෙම. ඒ කියන්නේ මේ සාතාවක් තියෙනවා මේ දුක් පබ්බජ්ජා ඒ දුරති වාසා ගේහා එවිට කියන එකත් ලේසි පාස් එකක් නෙමෙයි අමාරු ගිහි ගෙදර වාසය කරනවා කියන එක ලේසි නෑ. සුප්පච්චංගේ දුරදිවාසා ගේය. ධම්මෝ ගම්බීරෝ දුරදිකම භෝග. ධර්මයක් හරියම ගැඹුරු එක අවබෝධ කරගන්නවා කියන එක ලේසි නෑ. දුරදිකම භෝග. ගිහි ගෙදර කේන්දලා භෝග උපදවා ගන්නවා කියන එක ලේසි කාරණාවක් නෙමෙයි. ඈ දුක්ඛප්පචාරේ දුරදිවාසාගේ ධම්මෝ ගම්බීරෝ දුරදිකම භෝග පැවිදි වෙලා ධර්මය අවබෝධ කරගන්න එකක් අපහුවේ එකක් ලේසියි. කිසි වෙලා කියලා ජීවත් වෙනවා කියන එකත් පාඩු නෑ බව පොදවා ගන්නවා. ඒවල් දරවල හදා ගන්නවා කියන එක ලේසි කාරණාවක් නෙවෙයි ඒක වෙන්නේ බොහෝ විසතරන වෙනවා. කිච්ච උත්තිනෝ ඊතර ඊතර නේව. ලද දෙයින් පමණක් සෑහීමට පත්ව ජීවත් වෙනවා කියන එක තේරෙන්නේ නැහැ. යුත්තං චිත්තේතුං සතතමං චිතන්ති. ඒකතරම අනිත්‍යයෙන් බලන එක අනිත්‍ය කියලා මෙනෙහි කරන එක සුදුසුයි කියලා කියනවා. ඒකෙන් කියන්නේ පැවිදි වුණා කියලාවත් ඒක ලේසිත් නෑ. ගිහි වුණා කියලා ගිහිකම ලේසිත් නෑ. ගිහි පැවිදි දෙකම දුක් සහිතයි ආයාස සහිතයි. ඒ කවුරුත් පහසෙන් ඉන්නේ නැහැ. ඒ හින්දා හැම කෙනාටම ගිහි කෙනාට පැවිදිලා දෙන්නට සුදුසුයි කියනවා ඒකම මොකද සතත මානසිකත්වය. ඒතරම අනිත්‍ය මෙනෙහි කිරීම සුදුසුයි කියන්නේ. ඒ වගේ ජීවිතයේ ස්වභාවය ටිකක් ටිකක් හරි තේරුම් ගන්න මේ දුවන්නම් වල දුවන සමාජ රටාවට පුතුල දුවන් දෙපා මේ ඔක්කොම සැප දැන දිල්ල ගන්න යන්නේ. ඕගොල්ලෝ පොඩ්ඩක් මෙනෙහි කරලා බලන්න ගෙවල් හදලා දූ දරුවෝ හදලා යාන වාහන අරගෙන මේ ඔක්කොම කරන්නේ මොකද දුක් නැතුව ඉන්න. ගෙවල් හදලා මිලමුදල් එකතු කරලා දූ දරුවෝ හදලා බහුභෝග හදලා දුක් නැතුව ඉන්න උත්සාහවත් කරන වෙන ලෝකේ දුක් නැතුව ජීවිතය අවසන් වුණේ කවුද කියලා හිතලා බලන්න පොඩ්ඩක්. ඉතින් මේ ලෝකේ මෙච්චර කාලයක් ඉඳින්දී ඔක්කොම ඔක්කොම ඔක්කොම ටික ඔය ඉලක්කයට ගිහින් තත්ත්ව ගන්න බැරුව ඔක්කොම ගන්නවා. අපිට විතර පුළුවන්. මුදල් එකතු කරලා දුක් නැතුව ඉන්න පුළුවන් නම් අද මුදල් තියෙන අය කොච්චර ඇද්ද? ඒ අය මහලු වෙන්නේ නැත්නම්, මැරෙන්නේ නැත්නම්, ලුටු ගන්නේ නැත්නම් ඒ අපි විතර කවහසෙන් කීයක් හරි එකතු කරලා දජනම වෙන්නේ හිතන්න ටිකක් අපිත් ඒ කරන්නම් වාලේ කරනවා. ඇයි මේ මොකටද මේ කොහෙද යන්නේ කියන එක හිතන්නේ. ජීවවල දොරල් හදාගත්තාම දුක නැතිව ඉන්න පුළුවන් නම් තත්තු ගහන් විශාල මන්දිර හදපු අය නැත්ද කිව්වා. ඒ අය මෙතන වෙන්නේ මහලු වෙන්නේ වැඩෙන්නේ නැත්ද? ඒ අයට මේක වෙන ප්‍රශ්නයක්. එතකොට එහෙනම් අපි මේ කියන තුරක් හදාගෙන සත්‍යදාමර වෙන්නේ. හිතක් නෙවෙයි. ඉතලා මම කියන්නේ රස්සාව කරන්න එපා කියන එක කියනවා නෙමෙයි. ජීවන දුර හදන්න එපා. වාහන ගන්න එපා, දරුවන් හදන්න එපා කියන එක නෙමෙයි. මේව කරන්න එපා දුක නැතුව ඉන්න. ජීවිතේ ජීවත් කරගන්න මේ ඕන නිසා ඒව හම්බ කරගන්න කරන්නේ. අර කතාව තියෙන බැඳගත්තු දේ එකහට වෙනවා කියන ඒ වගේ ජීවත්වයේ ඉන්න මේ ටික කරන්න හැබැයි මොනක් තියාගන්න කවදාවත් මේකෙන් අජරාමරයෙන් බැහැ ජීවිත දුක නැති කරන්න බැහැ මේ ටිකෙන් නැති කරන්න පුළුවන් දුකේ එක චුට්ටක් අල්ප චුට්ටක් විතරයි මම කියන්නේ උගලට ගොඩාක් බඩගින්න හැදෙනවා නම් ගොඩාක් බඩගින්න හැදෙනවා බඩගින්න නැති කරන්න පුළුවන් ලක්ෂණ තේිනා කිය බලන්න. දැනේ. හැබැයි තේිනා කිය බලන නැති කරන්න දුකේ කොටසකුත් තියෙනවා. ඔබට පාළුවක් කාන්තිය තනිකම කොලයක ඇති වුණා හිතේ ඒ මොහොතේ ඒක නැති කරගන්න එක කරගන්න පුළුවන්. ඒක අපිට පිළිගන්න වෙනවානේ. නමුත් බඩගින්න දුක නැති කරන්න කන්නම වෙනවා. ඒ වගේ ඕගලන්ට එදිනෙදා ජීවිතයේ තියෙන යම් අපහසුකමක් තියෙන කලු ඒ මත්තමේ දුකක් තියෙනවා මේවා උපයා ගැනීම නැති කර ගන්න පුළුවන්. නමුත් සතරේ සොදීම මහල් වීම මරණයටපත් වීම තමන්ගේ ජීවිතයේ දෙන්නේ ජීවත් වෙන එකතු වීම කියන ජීවිතයේ දුකයි කියලා ඇඟට හැපෙන දැනෙන අවශ්‍යම ටික ඕකෙන් ඇති කරගන්න. ඒ නිසා හොඳට මතක තියාගන්න. මේ කැරෙන්නේ බොහෝම අල්ප අර්ථයක් විතරයි. ඔය ටිකේ ඔය චූටි අර්ථය පොඩි දෙක ආස්වාදයේ ගන්න ගිහලා මහ දුකක් හැබැයි විදිහටම තියෙනවා. ඒ නිසා ඉපදීම ලැබීම මහලු බව මරණය නැවත මහ දුක අයින් කරන්න තියෙන හේතුව මොකක්ද කියලා බලලා ඒක නැති කරගන්න කටයුතු කරද්දී ඕනේ කියන දැනකින් මාර්ග තමයි ගන්න. ජීවිතේ ජීවත් කරන්න මුදල් එකතු කරන්න දෙයක් හදාගන්න ඒ ටිකක් කරා ඒක ජීවිතේ කරගන්න එපා ඉඩක් හදාගන්න ආධ්‍යාත්මික දිනුවක් ඇති කරගන්න සසර දුක ඇති කරන හේතුව හොයලා ඒ හේතුව නැති කරගන්න ඉඩක් හදාගන්න එහෙම නැතිනම් අපි මුළු ජීවිතයම දිය කරයි මොකද දුක නැති වෙන්න කියන මෝඩකමේ මේ ආධ්‍යාත්මික පැත්ත මේ හේතුව දුක ඇති කරන හේතුව නැති කරගන්න තියෙන ඉඩක් නැති කරගන්නවා අපි අර මූල දර්ශනය. ඒ නිසා ඊට මූල ඇතු ලෝකයෙන් නිමත ගන්න බා ලෝක කවදාවත් මොනින් බලලා කටයුතු කරන්න පුළුවන් කමක තිබුණා නම් මේ සතර මෙහෙම වෙන්නේ නැහැ නේ. ඒ නිසා තමන් තමන් මොනින් දැකලා ජීවිතේ පිටට දාගන්න. මේ ජීවිතය ජීවත් කරගන්න ඕන එකක් කරගන්නවා. ඒක ජීවිතේ ජීවත් කරගන්නයි කියන නෝන තියෙනවා. අජරාමර බව ජරා මරණයෙන් මිදීමට අවශ්‍ය හේතු හොයාගන්නවා. හොයාගෙන ඒක නැති කරගන්න පිටකාලයක් තබා ගන්න. එහෙම කෙනා මෙලොව පරලොව දෙකෙන්ම දිනනවා. මෙලොවද දුක කරදරයෙන් තොරව අවබෝධයෙන් සරණ තුමින්ද ගියේ කුක්තිය. දුක කරදරයක් ඇති වුණාම ජීවත් වෙන මුල මුදුරුකුත් තියෙනවා. ඒ වගේම හිතට ලොකු සනසිල්ලක් පරලෝ යන දවසේදී ජීවිතේ හැම අතින්ම ලොකු රැකවරණයක සදාගෙන තියෙනවා. මෙන්න මේ ජීවිතයට කියනවා ඇස් දෙකම ඇතුව ජීවත් වෙනවා. මොකද මුද්‍රජාතක දේශනා කරනවා එක ඇහක් ඇති පුද්ගලයෙක් කියනවා ඇස් දෙකම නැති පුද්ගලයෙක් කියනවා ඇස් දෙකම දෙන පුද්ගලයෙක් කියනවා. ඒ කියන්නේ කෙනෙක් ඉන්නවා එක හැක් වගේ මෙලෝ භවභෝග උපදවා ගන්න හරිම දක්ෂයි. නමුත් ආධ්‍යාත්මික පැත්තෙන් හිතලා පරලෝ සැනසෙල්ලක් හදා ගන්නද පරලෝ පැත්ත පිළින ඇහැ නැහැ. එයාට කියන්නේ එක හැයි කියන්නේ. කෙනෙක් කියනවා පරලෝ පැත්තෙන් කටයුතු කරගන්න හරි දක්ෂයි. හැබැයි මෙලෝ ජීවිතේ බොහොම පාලකයි. මේක ජීවිතය හදා ගන්න දක්ෂයි. එයාට කියන්නේ කෙනෙක් නෑ දෙකම මෙලෝ ජීවිතේ කටයුතු කාරණා කරගන්න දන්නේ නැහැ. මෙලොව දුක් විපාකය දොරක් හදාගෙන මෙලොව කරගෙන එහෙම දන්නේ නැහැ. ආධ්‍යාත්මික දියුණුවක් බණ භාවනාවක් කරගෙන පරලෝකයේ අහකට කරගන්න දන්නේ නැහැ. මෙයාට කියනවා මොකක්ද? අන්තයි අන්තයි. ඇස් දෙකම තියෙනවා. තව කෙනෙක් කියනවා ඇස් දෙකම වෙන. මේ ජීවිතේ කටයුතු කරගත දක්ෂයි. පරලෝකයේ දියුම සඳහා කටයුතු කරගන්න ගත්තා. ඒ නිසා ඇතුව ජීවත්. ඉතින් අපි හැම උත්සාහවත් වුණොත් අපිට බැරි වෙන්නේ සමහර විට අද මම මේ කරන දේශනාවේ යම් කරුණු තියෙන්න පුළුවන් ගොඩක් ගැඹුරු. නමුත් අර පහුගිය කාලෙදී ඒ ගැන කතා කරලා ඉතාලම දේශනාවක් ඇති ඒවත් පොඩ්ඩක් අහන්න. කෙටියෙන් මතක් කරන්නේ අපි උත්සාහවත් වුණොත් අපිට බැරි නෑ මේ ජීවිතේ දෙකෙන් මිදෙන්න. මොකද අපි ලබන මනුස්ස ජීවිතයේ බුද්ධ උත්පාද කාලයේ සත්‍යධර්ම කියන වටපිටාව කියන ටික ලැබුණා කියන්නේම උද්දේශකත කෙනෙක්. ජීවිතින් නැති බව කියනවා කියන්නේ. අතෝනේ තව ප්‍රාර්ථනා කිරීමේ උත්සාහවත් වෙයි. ඉතින් මේ සඳහා හැම දිනම මේ සත්‍යධර්මයට උත්සාහවත් වෙත්වා ඒ සඳහා මේ දේශනාව හේතුපනිශ්චය වේවා කියන කාසිය. ආ ආකාසට්ටා චුම්මට්ටා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු බුද්ධ ශාසනං ආකාසට්ටා චුම්මට්ටා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු බුද්ධ ශාවකං ආකාසට්ටා චුම්මට්ටා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා බෝධයන්තු සම්පදං